ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවකටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ සත්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සතිපන සබ්බත්තිකා වුත්තා භගවතාති තී අවසරයි ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මේ වෙලාවට එකතු වෙලා මේ ඉදිරියෙන් තියාගත්ත පාඩේ අනුව සතිපට්ඨානෙකේදීලා ඉන්න කෙනෙක් නැත්නම් භාවනාවකේදීලා ඉන්න කෙනෙක් ඒ සතිය වටිනාකම කොහොමද අවබෝධ කරගත යුත්තේ කියන කාරණාවට හිත යොදුවා. ඒක හරි වැදගත්. ඒ මොකද අපි මේ වගේ භාවනාවට යෙදී ගත කරන්නේ නැති වෙලාවක හුඟක් හුඟක් වෙලාවට එහෙම නැවතිල්ලේ සතියට හිත යොදාගෙන නිස්සද්දව ඉන්නවට වැඩිය අපිට එකේ කලබල කර කර වේගය ගමනේ අසත්‍යමත්ව තමයි ඉන්නේ. ඉතින් එහෙම ජීවිතයක් ගත කරපේකනාට මේ වගේ ආරණ්‍ය සීනාසයකට ඇවිල්ලා සීලයක් සමාදන් වෙලා අනිකෝ සීලතුන් සමග වෙන බොහෝ කටයුතු වලට හිත යොදන්නේ නැතුව මේ සතියට හිත කය පුරුදු කරගන්නවා කියන එක බාල කෙනාට ලීති මහලු කෙනාට අමාරු කියලා කන්නේ කාටවත් අමාරු. ඒ නිසා අපි ඒකට උපස්ථාන කරන්න ඕනේ. ඒකට පාවිච්චි කරන පාලි වචනම අනුග්‍රහ කරන්න ඕනේ. ඒ අමාරු සතිය කියන අවබෝධය අපේ හිතට වද්දා ගන්න. ඉතින් ඒ සඳහා අපි උදේ ඉස්සලා කිරුවා වගේ ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. බණ අහුම්කම් දෙන්න ඕනේ. මේ සමාදන්ව රකින්න සීලය කඩාගන්න තු පරිසම් කර ගන්න ඕනේ. ආරක්ෂා කර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට මේ මේ සතිය කොහොමද සමාධියට උදව් කරන්නේ කොහොමද ප්‍රඥාවට උදව් කරන්නේ නැත්නම් ඥානයට උදව් කරන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. ඉතින් අනුව මේ බණ අහනවා කියලා කියන්නේ එහෙම නැත්නම් මේ සතිය පිටිබඳව පොතේ දැනුම ලබා ගන්නවයි කියලා කියන්නේ බුදුහාමුදුරෝ සාදු කියපු දෙයක්. හොඳයි කියපු දෙයක්. ඉතින් ඒකෙදී මං හිතුවා මේ විශේෂයෙන්ම බාල වයස් පිරිසකට මේ වගේ සතිය කියන මාත්‍රාවක් හඳුන්වා දීමේදී බුදුහාමුදුරෝ එදා යොදාගත් උපමා අලංකාර ටික නැත්නම් මොන මොන නිදර්ශන මාර්ගයෙන්ද මොන මොන උපමා මාර්ගයෙන්ද සතිය කියලා දුන්නේ කියලා කිව්වොත් මම හිතුවා බලාපොරොත්තු වෙනවා ඒව අහලා ඒව චිත්තයට නගලා ඒව කවියට නගලා ඒවා තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තාම අර පන්ති කාමරයක ඉඳගෙන සතිය ඉගෙන ගන්නවා වගේ නෙවෙයි අපිට අර සතිය හැමතන්නේ අපේක්ෂා කළ යුතු කියන විදිහට මේ සතිය ඉගෙන ගැනීමේදී අපිට සාහිත්‍ය ලං කර ගන්න පුළුවන් කවියක් වශයෙන් චිත්‍රයක් වශයෙන් උපමාවක් වශයෙන් අලංකාරයක් වශයෙන් එතකොට අර පොඩි දරුවන්ට ඒක හොඳට හිතවදින බවක් අපිට තේරෙන්න හම්බුණා ඒක උනේ අර පසුගිය දවස්වල තිබුණු 27ද මට මතක නැහැ 23ද වැඩමුළුවට පුංචි හාමුදුරු ටිකක් අපිට ලැබුණා. හරි සතුටුයි අපිට ඒකට. කොහොම දුෂ්කර බලාපොරොත්තු. ඉතින් හාමුදුරු බොහොම බයපක්ෂව දිහා තමයි බැලුවේ අපේ දිහා. මොකද මේ ලොකු හාමුදුරු ඉන්න නිසා ආවා මිසක්කා භාවනා වැඩමුළු කරලා තිබුණේ නැහැ. ඉතින් ඒ හාමුදුරු ටිකක් දුරස්තෝ තමයි හිටියේ. ඉතින් කොහමද උඩට කිය වෙලාවක මං කිව්වා මේ කවියක් කියවුද කියලා. ඉතින් බොහොම කෝල වෙනවා. බොහෝම ලැජ්ජාවටපත් වෙනවා. ඉතින් මං කව ලෝ වැඩ සංග්‍රහයේ කවියක්. එහෙම නැත්තම් මොකක් හරි එන් කියන්නේ. ඒ කට්ටිය මූණේ මූණ බලා ගන්නවා කියන්නේ. එතකොට මේ අඬගන ආපු ලොකු ආම්ද්‍රෝ කිව්වා ස්වාමීන් වහන්සේ ඉස්සරහම ඉන්න ආම්ද්‍රෝ කවි බණ කියනවා කියලා. කියන්නේ බොහොම ප්‍රසිද්ධ ඉස්සරහට ගිහලා කවි බණ කියනවා. ඉතින් මං කව ආම්ද්‍රෝ නේ කියලා මං බැස බිමට. බැලලා කිව්ව කවියක් කියමු කියලා. දෙන්න දෙන්න මූණෙන් බලාගත්තා. එන් කවි තුන හතරක් කිව්වා. ඊට පස්සේම මට හිතෙනවා හම්දුනේ මම සත්‍ය පිළිබඳ පොතක් කියලා දෙන එක පොතේ රචනයක් කියෝලා කවි ටිකක් බඳලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. පහුවෙන්ද උදේ වෙනකොට කවි නමයක් හදලා ගෙනත් දුන්නා මට. දුන්නාට පස්සේ වැඩමුළු ඉවර වෙන දවසේ අපි හාමුදුරුවෝ දෙන්න තමයි ඉස්සරහින් තිබේ. තියලා ඒ හාමුදුරුවෝ ඉගෙන ගත්ත දේවල් කවියෙන් කිව්වා. නිකන්ට මම හිතන්නේ අහන්න දෙන්න පුළුවන් අපි ළඟ තියෙනවා ඒ කවිපන්ති ටික. ඉතින් ඒ හාමුදුරුවෝ කිව්වට පස්සේ අපි ඔක්කොටම මහ පුදුම පිබිදීමක් ඇති වුණා. ඉතින් ඒ හාමුදුරුවෝ කියනවා හිමිදිරි පාන්දර දක්මන් කරන විට සතිය දියුණු වී ප්‍රීතිය දනුණා මට සතියට දීපු උපමාවන් විතින් විත කවි සංකල්පනා වී වැටුණා මට කවිය සතිය උගන්නන්න තිබු උපමා ටික තමයි මට හොඳට වැටුනේ කියලා එතකොට තේරුණා මේ ළමයි ඉගෙන ගන්න අමුතු තාලෙට ඒක ඒ సౌందර්යයකට දාලා උගන්වන්නේ ඉතින් බුදුහාමුදුරුවොත් ඒ ක්‍රමයෙන් තමයි උගන්ලා තියෙන්නේ ඉතින් ඒක නිසා මේ උපමා අලංකාර ටික සතිය සම්බන්ධ උපමා අලංකාර ටික අපි සිංහලට දැම්මා. මුළු ත්‍රිපිටකයේම තියෙනවා සිංහලට දාලා පොතක් ලිව්වා සතිය කියලා. ඒක මුගක්මට ඉන්න පොඩි උපාසකම්මලාට උපාසක මහතුරුන්ට බරසාර වැඩි. නමුත් කැමති කෙනෙක් ඉන්නවා නම් හේමන්ත මාත්‍ය ළඟට ගිහලා ටිකක් අඬවෝ ගෑවොත් දෙයි. මේ පොතක්. ඒකේ තියෙන උපමා ටික විතරක් අද නැත්නම් හෙටත් පුළුවන් නම් මේ සතිය සම්බන්ධ කරලා කියන්නේ මට හිතුණා එතකොට මේ මතක තියාගන්න ලේසි මට හිතුණා එහෙම වෙච්චාම මේ ඔක්කොමලා වැඩමුළු ඉවරලා යන දවසේ කවි ටිකක් කියයි කියලා. එතකොට අපි ඒකට කියන්නේ කවි මඩුව කියලා. ඒ කවි මඩුවට පුදුම දක්ෂකමක් තියෙනවා මේ පොඩි දරුවන්ගේ. අපි ළඟ තියෙනවා දැන්ට කවි සාමාන්‍ය පන්සියක් විතර තියෙනවා. පොතක් හදලා තියෙනවා. අපි ළඟදී මුද්‍රණය කරනවා අපි ලැබෙන සලස්සන්න. ওই පොඩි හාමුදුරන්ගේ කවිද ගනම් ජාත්‍යන්තරවන්ත මේ ගියා. හරිම ලස්සනයි. අපි ළඟ තියෙනක මේ පටිගත කරපේක ශබ්ද අහඬ ඉතින් ඒ පොඩි හාමුදුරුව පොරොන්දුනා අපට ඒ කියන බණවල තියෙන උපමා අලංකාර නිදර්ශන අරගෙන කවිය මාර්ගයෙන් මතු කරලා දෙන්නේ. ඉතින් යනෝ බලනකොට මේ බුදුහාමුදුරම කියපු නැති මූලික උපමා ටිකක් මම ඉදිරිපත් කරනවා වැඩි හිටියන්ටත් පොඩි හිටියන්ටත් කාටත් වගේ ගැළපෙයි කියලා හිතෙන මේ සතිය කියන වෙලාවේ නැත්නම් සතිය කියන චෛතසිකයේ නැත්නම් සතිය ඉදිරිපත් වෙච්ච වෙලාවේ ඒ අර චෛතසික කියලා කියන්නේ චෛතසික කියන්නේ හිතේ ඇති වෙන පුංචි පුංචි රැලි මේ සති රැල්ල නැත්නම් සතිය හිතට ඉස්මතු වෙච්ච වෙලාවේ තියෙන ක්‍රමයේ තියෙන ගතිය තමයි හම්බ වෙන දේ විනිවිදගෙන යන ගතිය. සතිය නැති වෙලාවේ මතු පිටින් ලූටලා යනවා. ලෙස්සලා යනවා. අරමුණට කිඳා බහින්නේ. අරමුණේ වැඩි වෙලා ආශ්‍රය කරන්න එකින් එකට පැන පැන පැන පැන පැන යනවා. ඒ පැන පැන යන ගතියට අපි කියන්නේ සිංහලෙන් පොළාපයින්වයි කියලා. ලී කැලක් වගේ එකක් පැතලි ලී කැලක් කරන හුළඟේ ගැහුවොත් ගලක් වගේ කෙලින් යන්නේ ඒක හුළඟත් එක්ක පොළ පොළ පොළ පොළ තමයි යන්නේ. එහෙම නැත්නම් අඹෑටයක් වගේ ගල් කාලයක් කරන වතුරකඩකට ගැහුවොත් වතුරකඩ දිගේ වැඩි වැඩි වැඩි වැඩි යනවා ගෙම්බන් ගහනවා කියලාත් කියනවා පොළාපයින්නවා කියලා කියනවා. ඒක වතුරකඩ බිඳගෙන යන්නේ වතුරකඩ දිගේ ලෙස ලෙස ලෙස ලෙස යනවා ගෙම්බෙත් පැනගෙන පැනගෙන යනවා. ඉතින් ඒ වගේ යනවාට කියන්නේ පොළාපයින්වයි කිය. පොළාපනින හිත තමයි අපි එදිනෙදා ඉන්නකොට නිකන් බොහොම අසත්‍යයෙන් ගත කරනවට තියෙන. ඒ නිසා අපි මොන මොන අරමුණු අත ගෑවද කියලා පොත්තැබීමක් වෙන්නෙත් නෑ, දන්නෙත් නෑ, පස්සේ කියන්නත් බෑ. ඉතින් පන්ති කාමරේ කට අරගෙන අහගෙන හිටියට විවාහයට යනකොට මොනක්වත් මතක නෑ. තීර දේවල් උඩින් උඩින් උඩින් උඩින් ගිහිල්ලා. දැන් සතිය තියෙනවා නම් පොලාපනින ගතියේ අනිත් පැත්ත කියන්නේ අපිලාපන ලක්ෂණා කියලා. පොලාපයින්ට කියන්නේ පිලාපන ලක්ෂණා කියලා පාලියෙන්. සතියේ ලකුණ අපිලාපන ලක්ෂණ. අසතියෙන් ඉන්නකොට පොලාපයින්නවා හිත. නිකන් උලංගේ පොළ පොළ තියෙන මිසක්ක බරසාරකමක් නැහැ. සතිය පේනකොට හිතේ තියෙන ගතියට මොන අරමුණ ආවත් ඒක ඇතුළට විනිවිදගෙන යනවා. මේ පොලාපණි ලක්ෂණය පෙන්නඳ ප්‍රසිද්ධ බුරුම ආචාර්යවරු දෙනමක් ලියපු පොත් පරිවර්තනය කරන මට හම්බුණා මං හිතනවා හොඳයි කියලා මේලා ඉදිරිපත් කරන එක අවබෝධ කරන හැටි ඒ මහාචීසාර ස්වාමීන් වහන්සේ කියනවා මේ අලුත කපව පස් ගොඩක් තියෙනවා කියලා හිතුවොත් එහෙම නැත්නම් බුරුල් පස් ගොඩක් තියෙනවා කියලා හිතුවොත් ඒකට හෙල්ලකින් ඇන්නොත් ඒ හෙල්ල ඒ පස්ටික් කාගෙන යන්නේ කොහොමද? ඒ වගේ තමයි සතිය. නමුත් හෙල්ලකින් ගලකට යන්නට ඒක පැනලා එහාට යනවා. සතිය නැති හිත හෙල්ලකින් ගලකට යනවා වගේ හෙල්ලා කිඳා බහින්නේ. එහෙම නැත්නම් අපිලාපන ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ඒ නිසා හෙල්ලකින් පුරුල් පසකට යනවා වගේ කියලා හිතන්න කියනවා සතිය තියෙන හිත. ඒකට ඒ ශාස්ත්‍රයේ ගෝලන් ස්වාමීන් වහන්සේ කියනවා අපි කන කෑම මේසේ තම්බිච්චි අල කෑලි කෑලි වලට කපලා පීරිස එක තියෙනවා. ඉතින් අපි ගෑරපුවක් අරගෙන අර ඈත තියෙන තම්බිච්චි අල කෑල්ලකට ඇන්නොත් මේ දවට ලගන්ඩ ඒක තියා එක ක්‍රමයකට එක කෝණයකට හරි ගානට බර දැම්මොත් අල කෑල්ල විදගෙන යනවා Tamanට තේරෙනවා. එහෙම නිකන් ඈත ඉඳලා එන්නට අලකැල දැවටෙන්නේ නැහැ. ලූට ලැපිසලා යනවා. ඒ වගේ යම් කිසි කෙනෙකුට ඕනේ නම් ඒ තම්බල කපලා දාලා තියෙන අලකැලක් ගෑරුප්පේ දවට ගන්න, එයා අලකැලට තියලා ඒ ගෑරුප්පේ දැති නැමිලා තියෙන කෝණයට ගානට තද කරනකොට අර අලකැල බිඳ විනිවිද කාගෙන යන ගතිය තියෙනවා ආපහු ගෑරුප්ප ගන්නකොට ගෑරුප්පේ දැවටිලා එනවා නමුත් හරි කෝණෙට හරි බර දැම්මේ නැතුව අපි මෙහෙම තියලා ඇන්නොත් ඔක්කොම අල කැල ටික පැත්තකට යනවා දවටෙන්නේ. අන්න ඒ වගේ තමයි අපි භාවනා කරනකොට ගොඩක් අරමුණු තියෙනවා. ශබ්ද තියෙනවා, වේදනා තියෙනවා, හිතවිලි තියෙනවා, ආනපාන තියෙනවා. ඉඳගෙන ඉන්න ඉරියව්ව තියෙනවා. අපි එක අරමුණකට එල්ල කරලා ඒ අරමුණට තියලා බහිනකොට ඒ අරමුණට හිත බහිනවද නැද්ද කියලා අල කෑල්ලට බහිනා වගේ තේරෙනවා. බෝලෙට ගසන්නට සැරසෙන ක්‍රීඩකයා අවදානයෙන් එය එන පෙරමග සිටියා කියලා ඒ ඒ හාමුදුරුවෝ කවියෙන් කියන. බෝලේ ගහ ක්‍රිකට් ගහන්න ඉන්න එකනා බෝලේ එනකොට ඈත ඉඳලා හොඳට බෝලේන දිහා බලලා බෝලේට පිට දැවට ඉද කියන එක අර සූදානමත් එක තමයි. දැවටුනේ නැත්තම් ඕන කරන පහර වදින්නේ අපි කියන්නේ ටිප් කැච් යනවා කියලා කියන්නේ. බෝලේ පැත්තක වැදලා යනකොට පිටිපස්සේ ඉන්න එක නම් විකට් කීපර්ලා ගන්නවා. ඒක. මුද්දට බෝලේ වැදුනොත් එහෙම සික්සර් එකක් දෙන්න පුළුවන්. ඒ වගේ අර අවධානය යොමු කරන අරමුණට ඒ කියන්නේ එන බෝල පාරට පිට වැදුනද නැද්ද කියනවා වගේ. අරමුණු රාශියක් තියෙනකොට Taman හුස්මට හිත තියලා හරියට අල කෑලට ගැහරපො බහිනා වගේ බහිනවනම් හොඳට තේරෙනවා. ඒ වෙලාවේ සද්ද නැතුව නෙවෙයි. වේදනත් නැතුව නෙවෙයි. හිතවිලිත් නැතුව මේ ඔක්කොම තියෙද්දි මට මේ අල කැලලයි ගන්න ඕන කියලා හරියට ගැරපුව බැස්සොත් ඒක බහින හැටි අල කැලලට තැම්බිච්ච අල කැලලට ගැරපුව බහින හැටි වගේ Tamanට තේරෙන්න පටන් ගන්නවා සතිය තියෙනකොට අරමුණු රාශියේදී මේ අරමුණට කිඳා බහිනවා පොළා බහිනවා නෙවෙයි අන්නේ වගේ යෝගාවචරයට ඥානෝපරිමේ ભેදයක් නැහැ ලොකු පුංචි ભેදයක් නැහැ. දී ඇති වෙලාවක අරමුණු රාශියක් හිතට එනකොට අවශ්‍ය අරමුණට හිත දාන්න දන්නවනම් අපි ඉගෙන ගන්න වෙලාවක අවශ්‍ය විෂයකට අවශ්‍ය දෙයකට හිත යෙදවීම මානසිකාරය කියන වචනයකට කියන්නේ. අන්නේ මානසිකාරයේ දන්නවනම් තමන්න වඩාත්ම වාසිදායක අරමුණට වඩාත්ම සද්ධාව තියෙන අරමුණට හිත යොදවලා ඒක දවට ගන්න ඒක විනිවිදින්න කිඳා බහින්න සූරකමක් ඇති කරගන්න. ඒ ඒ සූරකම <clears throat> අවශ්‍යතාවයේ තියෙන අර අර කැල ගන්න නම් ඒක සඳහා ඒ ගැරපෝ යොදන ක්‍රමේ වගේ ඒක නම් අවශ්‍ය කරලා තියෙන ක්‍රමසාවිදි රාශියක් තියෙනවා. අන්න ඒ වගේ පොලාපනින් ලක්ෂණ නිසා අපිලාපන ලක්ෂණ දැනගෙන අරමුණු රාශියක් තියෙනකොට ඒ අරමුණට හිත යදවියම් යදුවා නම් දැන් මේ අරමුණ දැවටෙනවා. මේ අරමුණට මේ බහිනවා හිත කියලා දැනගන්න දැනගන්නේ සතිය තියනවා නම් තමයි. නැත්තම් අපි ওই කන බල්ලන් ගැහුවා ගානවා කොයි එක පැටලෙනවද දන්නේ නැහැ. ඒක හොඳද දන්නේ නැහැ. ඒක නැතුව දන්නේ නැහැ. ඒකේ අපිට කිසි කල්ලාතෝ කියන්න පුළුවන් ගතියක් එන්නේ මේ වශී භාවයක් එන්නේ. දක්කකමක් එන්නේ. ඒක නිසා බලන්න ඒ උපමානුව තමන්ගේ හිත බොහෝ අරමුණු තියේදී අවශ්‍ය අරමුණට දෙන්න පුළුවන් ගතිය තියෙනවනම් ඒකෙන් දැනගන්න හිත අරමුණ ගිලා ගන්නවා. අරමුණට වැසගත්තා. ඒක අපිලාපන ලක්ෂණ කියලා කියනවා. ඒ වගේම තමයි සතිය පුරුදු වෙලා එනකොට තමයි අවශ්‍ය අරමුණට නිකන් මූණට මූණ දාලා බලහන් ඉන්න පුළුවන් ගතියක් එනවා. අපි ඉඳගෙන ඉන්නකොට කරන්න ඕනේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව හරි ආනපානය කරන්න ඕනේ කියලා නැත්නම් ආනපානෙට හිත යොමු කරවන්න ඕනේ කියලා කරලා කරලා යම් වෙලාවක ආනපානට මුණට මුණ දාලා ඉන්නවනම් එයාට තේරෙනවා මේ ආනපානෙ මෙහෙම බලබලා ඉන්නකොට මේ පැත්තේ සද්ද තියෙනවා මේ පැත්තේ වේදනා තියෙනවා හිතවිලි තියෙනවා නමුත් දැන් වඩාත්ම ලං වෙලා තියෙන්නේ මුණට මුණ දාලා තියෙන්නේ ආනපාන තමයි කියලා අවශ්‍ය විශේෂයට Tamanට ඕන කරන විශේෂයට මූණට මූණ දාලා ඉන්න හරියට කන්න මූණ බලන කණ්ණාඩියකට මූණ බලලා හරවගත්තට පස්සේ මේ මගේ මූණ තමයි පේන්නේ කියලා පිටිපස්සේ ගොඩාක් සෙනග හිටියර මගේ මූණ තමයි මේ පේන්නේ කියලා එතකොට Tamanට මේ මූණේ හැඩතල බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කණ්ණාඩිය හෙල්ලි හෙල්ලි තියේදී Tamanගේම මූණෙත් හැඩතල බලා ගන්න බෑ. ඒ හැඩතල බලාගත්තේ නැත්නම් ඔය කමටහන් සුද්ධ කරන වෙලාවේ කියන්න බෑ. මට ආස්වාසේ සීතලට වැටුණා ප්‍රසවාසයේ උණුසුමට වැටුණා ආස්වාසේ වැටුනේ මට නාසිකාග්‍රේ ප්‍රසවාසයේ වැටුනේ මට උඩුතොලේ ආදි වශයෙන් විස්තර කියන්න ඒ ආදාස තලේ නැත්නම් කණ්ණාඩියේ ඒ පිළිමිබු වෙන දිස්නේ බලාගෙනම ඒකම මොන දිලා හිටියොත් තමයි එමෙතන් දිගින් දිගටම එක වැටට එක යායට බලාගෙන හිටියොත් තමයි අපිට අරමුණු විස්තර කරන්න පුළුවන් වෙන්නේ. අරමුණු නිතර මාරු වෙනවනම් අපිට බෑ බලාන හිටපු අරමුණේ විස්තර කියන්න. ඒ නිසා බලාන ඉන්නත් ඕනේ. බලනකොට පෙනිච්ච දේ ලියන්න පුරුදු වෙන්නත් ඕන. කියන්න පුරුදු වෙන්නත් ඕන. එතකොට තමයි තේරෙන්නේ මට දැන් ඉස්සනම් ආනපානේ නිකන් ඈතින් එනවා යනවා යන්න. නමුත් ඒක හුරු කරනකොට ඒකේ තටහන් ආකාර කියන්න පුළුවන්. සක්මන් කරනකොටත් ඉස්සලා ඉස්සලා ඉතින් හරියට බයිසිකල් එකට කොට වෙන්න උත්සාහ කරනවා වගේ සම්බර භාවයේ ඉන්නේ. නමුත් සක්මන 10ක් 15ක් පියවර 10ක් 15ක් යනකොට පේනවා මේක ලනුපැදුරද මේක සිමෙන්ති පොළොවද වැලි පොළොවද මොකද්ද කියන එක තේරෙන්න පටන් ගන්නවා. ඉතින් අර ඉස්සල්ලාම ගොඩාක් විස්තර හොයන්න යන්න එපා. ඉස්සල්ලා බලගන්න මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ අවිජිනියු කියලා දන්නවා ඇති. නමුත් කරගෙන කරගෙන යනකොට පියවර ගන්න ඇමිනීගෙන යනකොට තමයි විස්තර බලලා ඒ විස්තර ගණ්ඩ ගණ්ඩ විස්තර බැලීමම අරමුණත් එක්ක යාළු වෙන්න අරමුණත් එක්ක හාද වෙන්න කාරණාවක් වෙනවා. ඒ තොරතුරු ලැබුණාට ඒක වාර්තා කරපු ගමන් තමයි ඒ තොරතුරු සහතික වෙලා Tamanට බුද්ධියට සින්න වෙන්නේ නැත්නම් Tamanට අයිති වෙන්නේ. නිසා එතන මහා අරමුණ මේකයි කියලා දැනගන්න ඕනේ. අරමුණත් එක්ක නිතර ඇසුර තියෙන්න ඕනේ. ඇසුර තියෙනට වෙනදා නොදැක්ක පැතිකඩ බලන්න ඕනේ. බල වාර්තාවට දාන්න. එතකොට ඒ අදාළ විෂයට අභිමුඛ වෙනවා. ඒක කියනවා චිත්‍ර ශිල්පියෙකුට කිව්වොත් එහෙම මෙන්න මේක බලලා අඳින්න කියලා. එයා ඒ අඳින්න ඕනේ රූපේ හොඳට බලලා හිතට වද්ද ගන්න. හිතට වද්දගෙන තමයි ගිහිල්ලා සටහන් හැදලා ආයෙ ගිහිල්ලා මේක දිහා බලනවා. ආයෙ ටිකක් අඳිනවා. එහෙම එහෙම කරලා අර අඳින්න ඕනේ රූපේ හොඳට මොනට මොන දාලා බලාගෙන ඉන්නවා. ඒ වගේ තමයි අපිට වார்த்தාවට Taman දැකපු දේ ලියන්න නම් හිතලා ලියලා වැඩක් නැහැ. පේන වෙලාවේදී හරියටම අරමුණට මූණට මූණ දාලා අභිමුඛ භාවයේ තියෙන්න ඕන. මෙන්න මේ අභිමුඛ භාවය <clears throat> මෙන්න මෙහෙම දක්ෂකමක් තියෙනවා. ඉන්දියාවේ කැලේට ගිය දඩයක්කාරයෙක් සුද්දෙක් දැනගන්න ඕන උනාලු අලියද ලොක්කා සිංහයද ලොක්කා කියලා. කැලේ රජා අලියාද සිංහයාද කියලා. දැන් අපේ රටවල් වල සිංහෙක් නැති නිසා අලියා නිතරගෙන් ජය අරගෙන ඉන්නේ. නමුත් ආෆ්‍රිකාවට ගියාට පස්සේ ඒකේ අලියොත් ඉන්නවා සිංහයොත් ඉන්නවා ළමා කතාවලත් කියලා තියෙනවා සිංහ රජා කියලා. මොන් සමහර තැන් වල කියනවා අලියා රජයි කියලා. ඉතින් මෙයා බලනකොට දවසක් දැක්කලු අලියයි සිංහයයි රණ්ඩු කරනවා. ඉතින් ගහකොඩ නැගලා අට්ටාලයක් හදන කැමරාවක් හයි කරන බලාගෙන හිටියලු <coughs> සිංහා බොහොම දක්ෂයිලු. එහෙම් පයින්නවා මෙහෙම් පයින්නවා. අලියා කරන්නේ කෙලින්ම මූණට දාන එක විතරලු. මොකද අලියාගේ වැඩ කෑල්ල තියෙන හෙඬ හොඬේ. එයා කරන්නේ අලි සිංහා පයින් පයින් පැති වලට හැරිලා හොඬේ දිහානින්වල ඉස්සරහ. එතකොට හොඬෙන් සිංහා වටන්න පුළුවන්. සිංහා බලනකොට පිටිපස්සට යන. පිටිපස්සට පැනපු ගමන් පිට උඩට නැගලා කුඹස්තලේ පල. අලියා කරන්නේ පණින්න දෙන්නේ මූණ දාන. අලිය අලියට ඉච්චර පස්සපැත්ත හොල්ලන්න බෑ. එයා ඒක කරන්නේ සිංහයා කට්ටි පනින්න පනින්න මූණට දාගෙන ඉන්න තාක්කල් අලිය දිනනලු. යම් වෙලාවක සිංහයා කොහොම හරි කරලා අය උඩින් පැන්නත් පැත්තෙන් පැනලා හරි පස්සට ගියා නම් අලිය ඉවරයි. ඒ නිසා අලියගේ අලිය රජා මූණට මූණ දාලා ඉන්නකම් සිංහයා බලන්නේ කොහෙන් හරි ගිහිල්ලා පිටපැත්තෙන් කොන්ද උඩට පනින්නේ දෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපි අරමුණට මූණට මූණ දාලා ඉන්න තාක්කල් අපි දිනු. කොහෙන් හරි අරමුණ වැරදිලා සද්දයක් ආවා කියලා හෝ රූපයක් ආවා කියලා හෝ වේදනාවක් ආවා කියලා අරමුණ පිටිපස්සේ ගියොත් පැනලා කනවා අපි අපි කරදරේ වැටෙනවා. ඒ නිසා මේ මූණට මූණ දාලා සිටීම මහා පුදුම වීර ක්‍රියාවක්. එහෙම නැත්නම් කලින් ලෑස්තිලා ගිහිල්ලා ලැබෙන සටන් උපක්‍රමයක්. ඒ නිසා ආනාපානය අහුවෙන දැනෙන වැටහෙන හැම වෙලාවෙදීම ඒක ඔක්කොම හැඩතල. පේන පැතිකඩ ඔක්කොම බලබලා ඒ අල්ලගත් එකේ මූණට මූණ දාලා තියාගන්න කියලා. ඒ වගේම මේ බුරුම පන්දිස්වාංශ කියනවා අපි කවුරු හරි කෙනෙක් දැක්කා. දැකලා අපිට ඕනේ මෙයා මතක තියාගන්න. මෙයා අපිට වැදගත් කෙනෙක්. ඉතින් එහෙමනම් අපි කරන්නේ යගේ මූණ දිහා බලලා ඔක්කොම ලකුණු ටික ගන්න. මෙයා කනිෂ් කෙනෙක් අපි අඳුනන්නේ මූණ දීමෙන්. එනිසා අපි ඕනම කෙනෙක් අඳුරන්නේ එයාගේ මූණ බලලා ඊට පස්සේ මූණ අනුව තමයි අපි හැසිරීම් ස්වරූපේ අතපය හැසිරෙන හැටි කතා කරනකොට යන හැටි ඔක්කොම දෙවෙනියට දාලා සලකන්නේ. ඒ නිසා ඒ මූණේ මතකේ තියෙනවා නම් අපිට නැමතයා දැකපුවාම අඳුනා ගැනීමේ හැකියාව වැඩි. ඒ වගේම තමයි ආශ්‍රස් ප්‍රසවාසය දැක්කට පස්සේ මූණට මූණ දාලා. ඒගේ ලකුණු ටික ඔක්කොම අල්ලගත්තොත් ආශ්වාසයේ සීතලයි ප්‍රශ්වාසයේ උණුසුමයි ක්වාශ්වාසයේ දිගයි ප්‍රශ්වාසයේ කොටයි එන්ටෙන් එන්ටෙන් මේක ආයෙත් කොට වෙනවා එහෙම නැත්නම් ඉඳලා ඉඳලා කියලා දිග හුස්මක් එනවා ආදි වශයෙන් මේ ලකුණු ඔක්කොම අඳුනගත්තොත් අපිට ටිකක් සද්ද තියෙද්දිත් දැන් සද්ද ටිකක් බාධා තියෙද්දිත් අර අඳුනගත්ත ලකුණු නිසා ආශ්වාස ප්‍රශ්වාසයත් එක්ක ඇසුර පාත්තන්න ලේසි වේදනාව ටිකක් තිබුණත් ඇසුර පාත්තන්න ලේසි මොකද යා කලින් අඳුනගෙන වැදගත් කෙනෙක් විදිහට අඳුරගෙන තියෙනවා මූණට මූණ දාපු නිසා. එيشා මේ මූණ තමයි අපි ඕන දෙයක දැන් අපි දැන් ඔය අවුරුදු 18 විතර වෙනකොට අපි පාසල් හැඳුනුපතක් ගන්නවනේ. මූණ තමයි ෆොටෝ එකට ගන්න. ඊට පස්සේ ටිකක් කල් ගිහලා પાස්පෝර්ට් එකක් ගන්නවා කියන්නේ මූණ තමයි ෆොටෝ ගන්න. ඒ මූණෙන් තමයි ඔක්කොම අඳුරන්නේ. ඒක නිසා මූණ දැක්කනම් මිනිහා දැක්කා වගේ. ඒකේ තමයි අරමුණට මූණට මූණ දැම්මනම් ඒ වෙලාවේදී ලකුණු ටික ඇල්ලුවා නම් ඒ අරමුණ කොයි පැත්තේ හැරුණත් පිටපැත්ත එන්න වෙලා කාට බලන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක නිසා විෂයාභිමුඛ භාව මූණට දාලා තියෙන වෙලාවේදී පුළුවන් තරම් තොරතුරු උකහ ගන්න ඕනේ. ඒ උකහ ගන්න ගන්න ගන්න ආනාපානේ අපිට නිකන් gedara කෙනෙක් වාගේ අඳුරන කෙනෙක් වාගේ දන්න කෙනෙක් වගේටපත් වෙනවා. ඒ වැඩේ කරලා දෙන්නේ සතියේ රසයෙන්. මේ මූණට මූණ දාලා වැඩියෙන් පවත්තන්න ඉඩ දෙනවා. අරමුණ මෙනෙහි කරන්න කරන්න වැඩියෙන් පාත්තන්න ඉඩ දෙනවා. එතකොට අසම්මෝස රසයක් එනවා. අසම්මෝසයි කියලා කියන්නේ රූප සද්ද වේදනා හිතුවේ නෑ නෙවෙයි. ඒ ඔක්කොම තියේදී මෙයත් එක්කම මේ ගත්ත අරමුණත් එක්කම වැඩි අසුර කරන්න මුණට මුණ දාලා ඉන්න පුළුවන් ගතියක් එනවා. එයාට තේරෙනවා මේ ශබ්ද තිබුණාට ඒකට පුළුවන් තරම් අවධානය යොමු කරන්නේ නැතුව වේදනාව තිබුණාට ඒකට වැඩි අවධානය යොමු කරන්නේ නැතුව හිචිරට ආදානය කරනතෝ මේ අරමුණටම මූණ දාගෙන හිටියොත් අර සිංහයා එනකොට අලියා මේ මැස්ස වහනවා බඩගිනි තියෙනවා වෙන වෙන දේවල් කියලා පස් පෙන්නොත් කියා. එනිසා දැනගන්න ඕන ජීවිත රැකිලා තියෙන මූණට දාලා තිීමේ ඒක නිසා සම්මෝසාවක් ඇති කරගන්න අරකයි වෙලාව කකුල අමාරුයි බඩ රිදෙනවා මොකක්වත් බෑ. හරියටම සිංහයත් එක්ක රණ්ඩු කරන වෙලාවේ මූණට දාගෙන ඉන්නා වගේ පුංචි පුංචි ශබ්ද තිබුණාට පුංචි පුංචි වේදනා තිබුණාට පුංචි පුංචි හිතවිලි තිබුණාට අරමුණටම විශේෂයටම අභිමුඛ වෙලා පවත්තන්න පුළුවන්කමේ ලේසියක් වැටෙනවා සතිය තියෙනවා ඉස්සෙල්ල ඉස්සලාම ඉස්සෙල්ල ඉස්සල මූණ දානකොට යාපයින්. තව එකට මූණ දාන්න යාපයින්නවා. අපි ඒකෙන් අඳුනගත්තට පස්සේ මූල කර්මස්ථානය කියලා කියන්නේ මේ ආනපානයයි නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වයි එඳා සක්මන් කරනකොට මේ වම දකුණ පොළේ වැටෙන හැටි කියලා අඳුරගත්තට පස්සේ අපි වැඩි වැඩියෙන් ඒ අරමුණට ගරු කරන්න කරන්න ඒ අරමුණත් අපි කෙරේ යාලුකමක් දක්වන්න පටන් ගන්නවා. දන්න කෙනෙක් වාගේ. එන්නේ ගතිය නිසා අපි අරමුණට යන්නේ සබකෝල වෙලා නෙවෙයි. ලැජ්ජ බය වෙලා නෙවෙයි. පැකිලෙන්නේ නැතුව යන්න පුළුවන් ගතියක් එනවා. ඒකට කියනවා විශ්වාභිමුඛ අරමුණේ අරහෙ මෙහෙන් අපේ හිත ගස කලකොල කරන්න හැදුවට මේ අරමුණේ හිටියොත් තමයි සතිය වැඩෙන්නේ. ඒ නිසා මම මේ අරමුණත් එක්ක වැඩි වෙලා ඉන්න ඕන කියලා ඒ විෂය මන්ට අදාළ දේ පවත්තගෙන යනකොට ඒ පැත්තේ නතු භාවයක් වෙන්න පටන් අරමුණේ නතු භාවය කියලා කියන්නේ අරමුණ වෙනස් වෙන බව තේරෙන්න පටන් ගන්නවා. ඉස්සල දිගට වැඩිච්ච ආස්වාස ප්‍රසවාසය දැන් ටිකක් හිටි වෙනා වගේ තේරෙනවා. මේ කෙටි වෙච්ච ආස්වාද ප්‍රසාරය තව තවත් කෙටි වෙනවා වගේ තේරෙනවා. ගොරෝසුට වැඩිච්ච ආස්වාද ප්‍රසාරය දැන් ටිකක් සිුම් වෙනවා වගේ පේනවා. සිුම් වෙච්ච ආස්වාද ප්‍රසාරය තවත් ටිකක් සිුම් වෙනවා වගේ පේනවා. ඒ වගේ මේ අරමුණේ එක එක ආකාර වැටෙන්න පටන් ගන්නවා. භාවනා නොකරපු එකනා මේ ආනාපාන මේ විදිහට මුල ඉඳලා අගටම තියෙන්න ඕනේ කියලා ඒක වෙනස් වුණොත් හිත නරක කරගෙන සතිය කරනයි කියලා චෝදනා කර කර අපේක්ෂා කරනවා. නමුත් අරමුණේ මූණට මූණ දාලා පවත්වපෙකන තේරෙනවා. පළවෙනි ආශ්වාසයේ දිග වුණාට දෙවෙනි ආශ්වාසයේ කෙටි වෙන්න පුළුවන්. පළවෙනි ආශ්වාසයේ වන්නාස්පුඩෙන් තේරෙනවාට දෙවෙනි ආශ්වාසයෙන් දකුණාස්පුඩෙන් යන්න පුළුවන්. ඒ ඔක්කොම වුණාට දැන් කියන්නේ අරමුණේ තන වෙනස් වුණාට අරමුණේ දිග කෙටි බව වෙනස් වුණාට සතිය වෙනස් වෙන්නේ නැහැ. මම බලාගෙන ඉන්න මගේ අවධානය වෙනස් වෙන්නේ ඒ වෙනස් නොවෙනස් වෙන සතියට වෙනස් වෙන අරමුණ තේරෙන පටන් ගන්නවා. මේ ටිකක් මම හිතනවා ශර වැඩි ඇති නැත්තම් තේරුම් ගන්න අමාරු ඇති මේ පුංචි අත්තණ්ඩ නමුත් යත්තුගාමේ කුසලතාවයේ තියෙනවා දැනගත්තත් නොදැනගත්තත් තියෙනවා අරමුණ එක විදිහට තියෙයි කියලා හිතන්න එපා අරමුණ වෙනස් වෙනවා වෙනස් වුණාට දැන් උදාහරණයක් වශයෙන් අරගන්න ආස්වාද ප්‍රසවාස අපි නාසිකාග්‍රයේ අපි හිතමු ආස්වාදෙත් වම් නාසුදුවේ තියෙන ප්‍රසවාසෙත් වම් නාසුදුවේ පේන අපිට එතන හිත තියාගෙන ඉන්න පුළුවන්. ඔව් ඇවිදිනකොට වමේ තිබුණ හිත දැන් දකුණට ගන්න එපායි. දකුණ තිබුණ හිත ආයේ වමට ගන්න එපායි. ඒක තැන නෑනේ. එතකොට තියෙන තැනම නෙවෙයි ඊගාපයි තියන්නේ. ඒ වෙනකොට වෙනකොට වෙනකොට කොයි කොයි විදිහටද වම තද බුරුල් ගති උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති වැටෙන්නේ. දකුණ කොහොමද කියලා ගත්තට දැකගත්තට මේ අර පයින් තනින් තනට මාරු වුණාට සත්‍ය කැඩෙන්නේ නැහැ. ඒක හරියට මේ රටහරා දුවන කෙනෙකුයි රිලේ රේස් එක බගත් දුරට ගිහිල්ලා එයා බැට් එක අනිත් එක්කනට දෙනවා. එයා ඒක අරගෙන දුවනවා. ඊට පස්සේ අනිත් එක්කන ඒක අරගෙන දුවනවා මේ සහාය දිවීම කියලා එකක් තියෙනවා. රිලේ රේස් වල එක එක නම් නෙමෙයි දිනන්නේ. එක නම් නෙමෙයි සටන් කරන්නේ. පළවෙනි හතරෙන්ගේ එක්කෙනෙක් කරනවා. එයා බැට් එක අනිත් එක්කනට දෙනවා. පොල් කෑල්. ඊගාව කරන්න දෙනවා. ඒ වගේ පේනවා වමේ ගිය සතිය බිම වැටෙන්නේ නැතුව දකුණට යනවා. දකුණේ ගිය සතිය බිම වැටෙන්නේ නැතුව වමට දෙනවා. අන්තිමට කකුල් දෙක මාරු වුණාට සතිය පිහිටුන තැන වෙනස් වුණාට අරමුණේම හිටියා වගේ. අරමුණේම හිටියා වගේ පවත්වන්න පුළුවන් මොකද වෙන්නේ අරමුණ වෙනස් වෙනවා සටහන් වශයෙන් වෙනස් වෙනවා ආකාර වශයෙන් වෙනස් වෙනවා සතිය නොසලී සිටිනවා මෙන්න මේ වගේ මේ සතිය තියෙන මේ ගතිය පච්චපට්ඨාන කියන වචනේ තමයි අපිට උගන්වන්නේ. සතියේ තියෙනකොට අපිට වැටහෙන්නේ අරවුන මාරුණාට කඹේ ඇවිදින කෙනෙක් වගේ එක දිගට ගමනක් යනවා. ඉතින් මේක තමයි අපේ කුසලතා වර්ධනය කරන තැන. ඕනෙම කුසලතාවයක් වැඩෙන්න නම් විවිධ දුෂ්කරතා යටතේදී ඒක පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා. අන්න ඒක සතිය අපිට ඇති කරලා දෙනකොට කියනවා විෂය විෂයාභිමුඛ භව පච්චපට්ඨාන එහෙන් හිත ගස්සන්න හදනවා මෙහෙට හිත ගස්සන්න හදනවා එහෙන් අවධානය කඩනවා මෙහෙන් අවධානය කරනවා නමුත් ඇහක් පිට ඇහක් තියාගෙන ඒකෙම යන්න පුළුවන් ගතිය එනකොට ඕනම ශිල්පියෙක් දිහා බලන්න සියුම් ශිල්පියෝ ඒ බාහිර කරදර තිබුණාට එයා ඒකෙම අවධානය තියාන් තමයි වැඩ කරන්නේ ඔය පැබ්ලෝ පිකාසෝ කියන මිනිස්සයා ඉතාම ලස්සන චිත්‍රයක් ඇඳලා චිත්‍රය අඳිනකොට චිත්‍ර ශිල්පෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්. එයා අඳින්නේ අට්ටාලයක් ගහගෙන උඩ ඉඳගෙන. එයා මේ චිත්‍ර දිහා බලනකොට එයා විශේෂයෙන් පඩිගවලා අත්තරකාරී තියාගත්තා. මෙයා චිත්‍ර දිහා බලාගෙන පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සෙන් යනවලු චිත්‍ර බලන දැන් අට්ටාලෙක පලංචි කෙලවරට ඇවිල්ලා. දැන් මේක බලාන ගියොත් මෙයා මේක වැල්ලේ වැටලා මැරෙනවා. ඒ තරම්ම චිත්‍රයේ හැඩේ බලබල පස්සෙන් පස්ස වෙනවා. දැන් ගෝලයාට තේරුණා තා පොඩ්ඩකින් මාස්ටර් මේක පල්ලේ වැටලා මැරෙනවා. ඒ ඉෂා කරපතේ අතේ තිබුණ තින්ත බල්දින් ගැහුවා. එයා ඇඳලා ලස්සන චිත්‍රෙට. එතකොට පැබ්ලෝ පිකාසෝට කේන්ති ගියා. කේන්ති කියලා තම්සි බල බන්න කරපුවාට මම මෙච්චර ඇඳපු චිත්‍රේ කෑවනේ අපරාධිකන් සාසහ. තා පොඩ්ඩක් අඩියක් තිබ්බනම් මේ පලංච පල්ලේ වැටලා මැරෙනවා. ඒ බේර ගන්න ඕනේ තමයි චිත්‍රයට මම තින්ද ගැහුවේ කියනටයි මනස තේරුනේ චිත්‍රය අඳින කෙනා හරියට මේ චිත්‍ර දිහාම බලාගෙන පස්සෙන් පස්සට යන ඉස්සරහින් ඉස්සරහට යන දැන් මේ මේ ශාලාවේ මේ ශබ්ද යන්ත්‍ර තියෙන ඉස්සලා අපි ළඟ තිබුණා මයික්ස් <coughs> හතරක් මේ මයික්ස් හතර දුන්නේ මේ ශාලාව විතරයි ඒක සම්බර කරන ශිල්පියා පිටරෙන්ද ලාව අපිට උදව් කරන්න ඒ හතරම දාලා මෙතෙන්ලා එතෙන්ට මේ යනවා යපයි ආපහු පිටිපස්සට එනවා. කියලා බලනවා හැම තැනකදීම සමාන සද්ද තියෙනවා නම් විතරක් එයා කැමති. එයා බලනවා පිටිපස්සට සද්ද වැඩි, පස්සට සද්ද අඩු නම් අර හතර හරවනවා එක එක පැතිවලට. ඒ වගේම ඒකේ තියෙන විදුලි වේග වැඩි කරනවා. ඒකල එයා මෙතනලා එතෙන්නම ඇවිදිනවා. ඇවිදින ගමන් බලනවා හැම කෙනා මෙතන මෙතන ඉන්නේ කනා, තෙන් ඉන්නේ කනා, මුල ඉන්නේ කනා, මැද ඉන්නේ ඔක්කොටම සමබර ශබ්ද ඇහෙන්න ඕනද කියලා එහෙට මෙහෙට ඇවිදවිද තමයි බලන්නේ. ඇවිදින ගමන් එයා රූප බලන්නේ නැහැ. අකුල් දෙක දිහා බලන්නේ. දැන් කන යොමු කරගෙන යනවා මම මෙතෙන්ලා ඇතුලෙන් එතෙන්ට යනකොට සද්දේ ඒකාකාරීව තියෙනවා කියන්නේ. අන්න ඒ වගේ තමන් මේ රූපත් පේනවා. පය තියෙනවත් දැනෙනවා. විවිධ දේවල් කල්පනාත් වෙනවා. නමුත් එයාගේ අවධානය තියෙන්නේ මම මේ ශ්‍රාවකෙක් වශයෙන් අහන්නේ වශයෙන් කොතනින්ද ගත්තත් සමාන ඇහිමක් එනවද කියලා වගේ අපි බලනවා සතියින් ඉන්නකොට අරමුණු රාශි රාශි යනවා. නමුත් මම ගත්ත අරමුණේ නැත්නම් එල්ල කරගත්ත අරමුණේ වැඩි වේලාවක් මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් නම් ඒ හරහා අපිට ඒ අරමුණේ වෙනද නොදැක්ක වැඩිපුර විස්තර දැනගැනීමේ හැකියාවක් එනවා. නමුත් කවුරු හරි බාහිරේ තියෙන අරමුණ වල චෝදනා කරන්න පටන් අරගත්තොත් මේක නිසා කරන්න බැරි වුණා මේක නිසා කරන්න බැරි වුණායි කියලා එයාට තාම අරමුණ යාලු කර ගැනීමේ අරමුණ සුවද කරගැනීමේ අරමුණත් එක්ක ආද වීමේ දක්ෂකම නැතිකම නිසා චෝදනා බහුල වෙනවා. ඒක සාමාන්‍යයෙන් ආධුනිකයෙකුගේ හැටි. නමුත් කොයි වෙලාවක හරි අරමුණ ආද කරගන්න පුරුදු වුණාට පස්සේ ඒ අරමුණත් අපි කෙරෙහි ආදකමක් දක්වන්න පටන් ගන්නවා. අන්න ඒ අරමුණ තේරුම් ගන්න අපි කියනවනම් ඇවිදිනකොට මොන වේගෙට ගියොත්ද මට ස්පාසු වෙන්නේ කියලා දැනගන්න. ඉඳ ගන්නකොට කොයි විදිහට ඉඳගත්තොත්ද මට මේ ඉරියව්ව පහසු වෙන්නේ කියලා දැනගන්න ඕනේ. කවුරු හරි ඉඳගන්න විදිහ ඉඳගත්තට හරියන්නේ නැහැ. ඒක කර කර කර කර බලන්න ඕනේ. බලනකොට අපි කයටයි සලකන්නේ. ඒකට කය අපිට උදව් කරනවා. එතකොට අපි බලනවා ඉඳගෙන ඉනකොට මෙහෙමයි හැපෙන්නේ. ඇවිදිනකොට මෙහෙමයි හැපෙන්නේ. ඉතින් ඒවවා කයට ස්පාසු වෙන තාක්කල්, කය සමබර වෙන තාක්කල්, කය යාලු වෙන තාක්කල්, හාද වෙන තාක්කල් භාවනා දියුනේ. ඉතින් පළවෙනි ඉඳගත්තු දවසේ අපි දන්නේ නැහැ කොහොමද වාඩි වෙන්න ඕන කියලා. දෙවෙනි දවසේ දන්නේ නැහැ. 3 4 5 6 සැරේ වාඩි වෙනකොට වාඩි වෙනකොට තමයි මෙන්න මෙහෙම වාඩි වෙන්නේ කොහොඳයි. මෙහෙම අත් දෙක තියාගන්නේ කොහොඳයි. ඇවිදින මෙච්චර දුර බලන්නේ කොහොඳයි. මේ වේගය යන්න ඕන හොඳයි කියලා ඒ කරන ගමන් බලන්නේ සතිය වැඩෙන්නේ කොයි විදිහට හිටියොත්ද? කයින්වත් අහල වැඩන්නේ. කයින් ඒවට කවුරුවත් දන්නේ නැහැ සතිය වෙන්නවද කියලා. අන්න ඒ නිසා තමන්ගේ මාතෘකාවට මුණට මුණ දීගෙන කොයි වේගෙන් ගියා ප්‍රශ්නයක් නැහැ. කොයි තැන බැලුවා ප්‍රශ්නයක් නැහැ. ආන්නේ ඒ ගතියට කියනවා පච්චපට්ඨාන කියලා Tamanට තේරෙනවා. මම මේ ඔක්කොම කරන්නේ සතිය වඩන්න. ඉතින් ඒ විදිහට සතිය වඩන්න ආසන්නයට උදව් කරන්නේ තමන් මෙනෙහි තමන් බලන අරමුණ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඒ අරමුණත් එක්ක යාළු වෙන වැඩි. මෙනෙහි කරන්න මෙනෙහි කරන්න වැඩි වෙලාවක් අරමුණේ ඉන්න වැඩි. ඒක නිසා සමාහලාට ගණන් කරනවා. ආස්වාද ප්‍රසවාස එකයි ආස්වාද ප්‍රසවාස දෙකයි ආස්වාද ප්‍රසවාස තුනයි ඔන්න එතකොට වැට වැටෙන ගමන් අපි ආයෙකට එනවා අර බාධක ජීවීන් තරංගයක වගේ අපි හිතන්න කටට හැන්දක් හපාගෙන හැන්ද උඩ දෙහිගිඩියක් තියාගෙන අපි ඉක්මනට දුවන්න ආවා දුවනකොට ගෑස් වුණොත් දෙහිගිඩි වැටෙනවා එතකොට අපි ආයෙ මුලට එන්න ඕන ඒ නිසා අපි සීඩුවෙන් අර ගෙනියනකොට දෙහිගිඩිය කටෙන් හැලෙන්නේ නැති වෙන විදිහට බාධක තරියුන් තරග යනවා වගේ අර ගත්ත එකලස කඩා ගන්නකොට තමන්ගේ එදිරිවාදියා අනික් ක්‍රීඩකයා ඉක්මවලා ඉදිරියට යන්න හදනකොට කොහොමද මේක සම්බර කරන්නේ? ඉතින් ඒකට සරුවචනාංශය සඳහන් කරනවා රජ කෙනෙකුට හම්බ වෙනවා තජ්ජුණන්ට විරුද්ධව කටයුතු කරපු රාජද්‍රෝහී. හැබැයි රජුරවන්ට සැකයක් තියෙන මේ මනුස්සයා මට විරුද්ධව කටයුතු කරා කියලා හැබැයි සාක්ෂි නැහැ. හරියටම දන්නේ මෙයා සැකයි. ඉතින් රජුරට දඬුවමක් දෙනවා. දඬුවමක් දීලා කියනවා අද හෙන්දෑවේ රාජාංගනේ පිටණියේ විශාල පිරිසක් එකතු වෙලා නාටිකාංගනාවක් කයිලා ප්‍රසිද්ධ නිලියක් කයිලා රඟ දක්වනවා නටනවා. ඒතර මිනිස්සු ඉන්නවා බොහොම රස විඳින්න. උඹේ සෙනග මැදින් යන්න ඕනේ. තෙල් කලයක් ඔළුවේ තියාගෙන තෙල් කවේ පිරිලා වටපිට බලන්න ගිහලා තෙල් කඳුලක් හරිය හැරුණොත් බෙල්ල ගහලා දාන. සෙනග මැදින් යන්න ඕනේ මිනිස්සු නටනවා. නාටිකාංගනාවක් කළා බොහොමද සංගීතේ. ඒ මිනිස්සු සංගීත රස විඳිනවා. උඹේ සෙනග මැදින් යන්න ඕනේ තෙල් කලිය හලන්න බෑ. කඳුලක් කලිය හැරුවොත් පිටිපස්සෙන් එනවා කඩුකාරයෙක් බෙල්ල ගහලා. ඉතින් මේ මිනිස්සයා එතකොට කොහොමද යන්නේ අර සෙනග ඔක්කොම නටනවා රස රාගේ හිල්ලේ කාගේ ඇඟේ වැදුනත් එයාට බැලලා වැඩන්නේ නැහැ. මෙයා දැනගන්න ඕනේ තමන්ගේ තෙල් කලේ බේර ගන්න. අනිත් වගේ මේ තමන්ට අවශ්‍ය අරමුණේ සද්ද ඇවිල්ලා හැප්පෙනවා, වේදන ඇවිල්ලා හැප්පෙනවා, හිතවිලි ඇවිල්ලා හැප්පෙනවා. හැප්පුණාට වට ගන්න නැතුව. ඒ අරමුණ රැකගෙන යන්න නම් චිර සංඥා බදට්ටන මේ අරමුණේම නම කික්ක කතා කර කර ඉන්න කියනවා. වම වම වම වම වම නැත්නම් වම දකුණ වම දකුණ නැත්නම් හුස්ම ගන්නවා හෙලනවා නැත්නම් ආස්වාද ප්‍රසවාස කියලා මිනී කර කර ඉන්නකොට මේ නංගඬ ගහිල්ලේ හරි බුදුන් වටනකමක් තියෙනවා. නම කියලා කතා කරනකොට බය. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ආපු වෙලාවේ දේවාන පිටිසත්තුරු හිටියේ දඩකෙලියේ. මිහින්තල පව්වේ ඉඳලා තිස කියලා නම කියපු ගමන් රජුරෝ බය වුණා යකෝ මේ රජුරෝ වෙලා මගේ නම කියලා කතා කරන්න කාටද පුළුවන් කියලා. සාමාන්‍ය මිනිසෙකුට නෙවෙයි යා කියන්නේ දෙයයන් වහන්ස පස්සාන් දාසකට බුදු වෙන දෙවියන් වහන්ස මට මේක කරන්න ඕන කියලා මිසක් මිහිතුමාරතන සිකුවත් තිස්ස බලනකොට ශ්‍රමණ රූපය කවදාවත් දැක නැහැ මිහිතුමාරතන සිබොමතේ දවත්ත කිව්වා සමනාමයන් මහරජ ජම්බුදීපයි දාගතා තමේවානුකම්පාය ජම්බුදීපයි දාගතා කියලා නම කියලා කතා කරපුවා රජුරෝ නිකන් දැපෙන වැටෙනවා යෝගී ආශ්වාස ප්‍රශ්වාසයට නම කියලා කතා කරුවොත් සද්ද වේදනා හිතිලි මැද ආශ්වාස ප්‍රශ්වාසය අපිට පොඩි දැපරේ වැටිල්ලක් පොඩි මේචල් වීමක් සිද්ධ වෙනවා. අන්න ඒ gati අපි පාවිච්චි කරනවා. ඒ නිසා පිරිසක් මැද තෙල් පිරිච්ච කලයක් අරගෙන යන කෙනෙක් වගේ තිත්තාව ලෝකස්ස පෙත්ත කපල පිරිච්ච තෙල් කලයක් කරන්න යන කෙනෙක් වගේ හිතන්නේ හැම පැත්තෙම බාධා තියෙනවා මම බලනවා තව එක හුස්මක් බලන්න. මම බලනවා තව එක වම දකුණක් බලන්න කියලා යන්න ගියාම ඒ කිනා දක්කන ශිල්පයේ හැටියට එහෙම නැත්නම් ඒ දක්ෂතාවය අනුව අපිට පුළුවන් වෙනවා ඊට වැඩි එක හුස්මක් වැඩිපුර බලන්න. ඊට වැඩි එක පියවරක් වැඩිපුර බලන්න. ආනේ තියෙන එකෙන් තමයි අපේ සති වර්ධනය සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒක කරන්න ගියාට පස්සේ යෝගාවචරයට යෝගාචර කියන්නේ භාවනා කරන එකනට ඉඳගෙන ඉන්නකොටත් මේක කරලා බලන්න වෙනවා. ඉඳගෙන ඉන්නකොට අඩුයි. ඇස් දෙක වහගෙන ඉන්න නිසා ශාලාවක් ඇතුලේ ඉන්න නිසා ශබ්ද අඩු නිසා යම් ප්‍රමාණයට ලේසි. හිතන්න සක්මන් කරනකොට. මේ වම් දකුණ තියෙන ගාන රූප පේන. වම් දකුණ තියෙනකොට කුරුළු සද්දෙත් ඇහෙන. වම් දකුණ තියෙනකොට කකුල් දෙක හොල්ලෝලා චේතනාපූර්වක ඇවිදිනවා. ඒතිෙදි වම් දකුණ කරන්න ගියාම උඟාක් පොඩි ළමයි උඟාක් මේ භාවනාවෙන් දියුණු වෙච්ච අය භාන අල්ලන්නෙම සක්මනේ තමයි. අල්ලන්නෙම සක්මනේ. ඉඳගෙන ඉන්නකොට හිත හුඟක් ඔද්දල් වෙනවා. ඒ දුවනවා මෙහෙ දුවනවා. මොකද යම් ක්‍රියාකාරකමක් කරන ගමන් සක්මනේදී ගිහිල්ලා මෙන්න මේකයි කරන්න ඕන කියලා දැනගත්තොත් අන්තික කකුල් රිදෙන ප්‍රශ්නේ ඉන්නෙත් නැහැ. නිදිමත වෙන ප්‍රශ්නේ ඉන්නෙත් නැහැ. සක්මනේ බේරෙන්න පුළුවන්. මම මේ ළඟදී දවසක මේ වැලිකඩ හිරගෙදෙට්ට ගියා. ඒත් මේ හිරකාරයෝ අපි කියන්නේ හිරකාරයෝ කියලානේ. ඒ අයට භාවනා කරන්න. ඉතින් ඒ අය ඇත්තටම මං යන්නේ ඉස්සලා ගොඩක් කෙල්ල භාවනා පටන් ගන්න තිබිලා තියෙනවා. ඉතින් මම ගිහිල්ලා කිව්වා මම හේමන්ත මහන්තයත් හිටියේද. මේ අපි පැය භාගයක් විතර පැයක් විතර සක්මන් කරලා ඇවිල්ලා වාඩි වෙලා ආයෙ සක්මන් කරලා දාන ටිකක් හිමන්නේ ඇන්දවි සාකච්ඡා කරනකොට එක මහත්තයෙක් කියනවා. ඒ කියන්නේ හිත රැඳවිය කඳ උරේ ඉන්නේ මේ හිරකාරයෙක් කියනවා ස්වාමීන් වහන්සේ අපි හිතුවේ අපි මේ මේ වැරදි කරලා හිරේට ආපු කට්ටිය නිසා අපේ සීලය කැඩිලා තියෙන නිසා අපිට කවදා සත්‍ය හරියන්නේ නැති වෙයි කියලා ඒගොල්ලෝ අතවර සීල අරගෙන හිටියේ. ඒකට හිත දන්නවනේ හිත gedර කියලා. නමුත් සාංශ පියවර තුනක් හතරක් තියෙනකොට එක දිගට සතියේ අපිට තේරෙනවා ස්වාමීන් වහන්සේ සතිය පියවර තුන හතරක් තියෙන සීලේ තියෙන්න eBay සතිය තියෙන්න බෑ ඊට පස්සේ පස්වෙනි පීවරට කකුල උස්සලා තියෙනකොට සතිය හතරවෙනි පීවරෙන් පස්වෙනි පීවරට යනකොට තීරෙන්න පටන් ගන්නවා මේක උත්සාහ කෙරුවොත් හිරකාරයෙකුට වුණත් සත්‍ය පාත්තන්න පුළුවන්. ඒගොල්ලෝ නැත්තම් හිතන්නේ අපි වැරදි කරපු අය හිත වැටිලානේ තියෙන්නේ. පස්වෙනි හතරවෙනි පයේ ඉඳලා පස්වෙනි පයටත් සතිය යනකොට පස්වෙනි එකදලා හයදලා යන්න පුළුවන් කියනකොට මේ සතියේ තියෙන අපිට අනුග්‍රහය ඒක කරන්න පුළුවන් ගතිය කිව්වේ නැත්තම් කරන්න බෑ ස්වාංශ. ඉඳගෙන හිටියට මේක අහුවෙන්නේ නැහැ කිව්වා. ඉඳගෙන හිටියට මෙච්චර ලස්සනට අහුවෙන්නේ නැහැ. ඒක නිසා කරගෙන කරගෙන යනකොට ඒක වැඩෙනකොට හරියට අල කෑල්ලට ගෑරපෝ කාගෙන යන්න වගේ තේරෙනවා. මේ සති ධාරා වැඩෙනවා. ඒ නිසා හැමදාම අපි පොඩ්ඩක් චුට්ටක් ඉස්සරහට ගෙනියනවා. ගෙනියන්නේ අර මිනේ කිරීම හරහා. ඉස්සරහට යනකොට භාවනා කරලා ඉස්සරහට මෙනෙහි නොකරත් මෙන්න මේ විදියට අරමුණේ පවත්වන්න පුළුවන් ගතියක් එන. ඒක හරිය බොහොම සහැල්ලු කරන දෙයක්. ඉස්කෝලේ නිවාඩු දෙන දවස වගේ. ඉස්කෝලේ ගියාට දන්නවනේ තීදාර මහ වැඩ කරන දෙයක් නෑ. ඩෙස් ටික අඩු කළා ඉන එක විතරනේ. දා ඉස්කෝලේ යන්නේ සහැල්ලුවේ වගේනේ. අන්නේ වගේ සතිය එන වෙලාවක මෙනෙහි කර කර ගෙනිච්ච එක ඉස්සලා මෙනෙහි කරලා තමයි අපි අරමුණ යාලු කරගන්න. සතිය වඩන්න. පස්සේ යනකොට මිනී නොකරමුණත් යන්න පුළුවන්. ඒ මුල් පරිේශණය වෙනත මුල් මේ උත්සාහය කායදී සත සතිපට්ඨාන පතඨාන කියලා කවදා හරි සතිය වඩන්ඩ වැරදි වැරදි උත්සාහ කරපු කෙනෙකුට තමයි අන්නර විද්‍යේ දියුණු මෙනෙහි නොකර සතිය වඩන්න පුළුවන් තැනකට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා පුංචි කාලෙම අපි සතිය වඩන්න උත්සාහ කළා පෙරදුනත් පුංචි කාලෙම සතිවනුත්සා කළ වැරදුනත් එයා දන්නවනම් මේක වැරදි දැන් මේකයි කරන්න ඕනේ කියලා ඒ උත්සාහ නොකරපු කෙනාට වඩා මෙයාට කියලා දෙන්න ලේසි. ඒ නිසා සතිය වඩන්න මල් පූජා කළා හරියන්නේ නැහැ. සතිය වඩන දන් දුන්නට හරියන්නේ නැහැ. සතිය වඩන ඉස්කෝලේ පළවෙනි වුණාට හරියන්නේ මේකම කරන්න. මේකම කරපු එකනා තමයි දන්නේ මෙහෙම කෙරුවොත් හරි මෙහෙම කරොත් වැරදි කියලා. ඒ නිසා සතිය කාගවත් උපක්‍රම හරියන්නේ නැහැ. තමන්ම උපක්‍රම හොයාගන්න ඕනේ. හොයාගත්තයි කියලා හිතන්න. ඒක පන්තියේ අනෙක් එක ණය උත්තර පත්‍ර කොපි කරනවා වගේ කාටවත් කොපි කරන්න බෑ. තමන් හොයාගත්ත ක්‍රමයේ තමන් සත්‍ය කොට ගහගෙන යනවා. ඒකෙම කවුරුත් ක්‍රමයේ අපිට වැඩකුත් නැහැ. අපිට කවුරුත් කරන ක්‍රමයකින් අපිට වදින්නේ නැහැ. මං පාව සක්මන් කරන කොච්චර දුරින් බලන්න ඕනද කියලා. අර එක්ක නදියා කරන එක බල්ල වැඩක් නැහැ. තමන්ම කරලා බලන්න ඕනේ. අන්නේ මූලික පරිශ්‍රණය එහෙම නැත්නම් මේ සතියේ කරන මේ නැඹුරු භාවය පුළුවන් තරම් වයස අඩු වෙන්න එනකොට තමයි මම ඊයේ කිව්ව අවුරුදු 6 දී දෙන්න පුළුවන් කියලා කිව්වා. 6 කියලා කියන්නේ ඉස්කෝලේ යන පළවෙනි වසරේ ඉඳලා දෙන්න පුළුවන්. හතරේ පන්තියේ පහේ පන්තියේ වලට මම දැක්කා එක දවසක් ඔය මේ මිත්‍යානි කියනවා හතරේ පන්තිය පල්ලෙහාට නම් මේක තේරෙන්නේ නැති වෙයි කියලා කතාවක් පැවැත්තුවා. එහෙම නෑ. අව තමයි ඉන්නවා එකේ දෙකේ තුනේ පන්ති වල ළම හිට මේක අල්ලනවා. ඇල්ලුවේ නැතුව කමන්නේ නෑ. උත්සාහයේ වටිනවා. ඒ කරන පරිශීණේ වටනවා අන්තිමට ගිතයි ඕන්න මේකයි හදලා ගන්න ඕන ක්‍රමය කියලා. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ බාල වයස්වල ඉන්න අයට මේක කියලා දීලා ඒගොල්ලෝ කොහොමද මේක අල්ලන්නේ කියලා දැනගන්න. ඉතින් මං දුන්නේ මං ගෙනාවු මල්ලෙන් භාගයක් විතරයි. මම හෙටත් මල්ල දිගාරිනවා. හෙටත් මේ වගේම නිදර්ශන ටිකක් දෙන්න බලාපොරොත්තු වෙනවා මං හිතනවා මම හැර වැඩිත් නෑ. මම කියනවා නොවැටෙන්නෙත් නැහැ. මේ යත්තන්ට ඒක තේරුම් අරගෙන ටික ටික මේ සතියට උදව් කර ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මං මං හිතනවා ඉතින් මම මෙහෙම කිව්වට වැරදි නෑ කියලා මං හිතනවා කවුරු කවුරුත් කවියක් දෙකක් ලියයි කියලා. මේ ලියපෙව අල්ලගෙන එමිදිරි පාන්දර ධක්මන් කරන විට සතිය දියුණු වී ප්‍රීතිය දනුනා මට සතියට දීපූපමාවන් විටින් විට කවි කම් කල්පනා වී වැටුණා මට කියන එකට වැටුණා අපට කියලා ඔක්කොමලා ඉදිරිපත් කරાવી කියන ප්‍රාර්ථනාවෙන් මගේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා